සමාධිය කියලා කියනකොට අපට ඒ පිළිබඳව නොයේ කාරණා කතා කරන්න තියෙනවා කාය සමාධිය චිත්ත සමාධිය වේදනා සමාධිය ධම්ම සමාධිය කියලා සතර සටිපට්ඨානයේ සමාධි හතරක් තියෙනවා ඊට අමතරව ධාන සමාධිය අර්පණා සමාධිය යෝග සමාධිය කියලා විවිධාකාර සමාධිත් තවත් 100 ගානකුත් ලෝකේ පවතිනවා එනම් මේ සමාධිය කියන්නේ එකක් වෙන්න එපාය. එහෙනම් මොකද්ද මේ විවිධාකාර සමාධි ගැන මේ මේ කියන කතාව? එහෙනම් සමාධිය කියන එකේ සැබෑ නිර්වචනය කුමක්ද කියන එක පිළිබඳව අපි යම් අවබෝධයක් ලබාගත යුතුයි. තපස්වරු භාවනා යෝගීවරු අවුරුදු ගණනාවක් මේක පරීක්ෂණ කරලා ඒගොල්ලන්ගේ ගවේෂණවල අවසාන ප්‍රතිඵලයක් වශයෙන් ඒගොල්ලෝ එක එක නිර්වචන කියනවා. මේක වෙන්න ඇති සමාධිය සමාධිය කියන්නේ මේ වගේ එකක්. සමාධිය යනු මෙන්න මේ ක්‍රියාවලිය කියලා එක එක්කෙනාට සාපේක්ෂව එක එක නිර්වචන දෙනවා. අර තාපසයා මොනවද කිව්වේ මේ ඍෂිවරයා මොනවද කිව්වේ ආවල් භාවනා මධ්‍යස්ථානයේ මොනවද කියන්නේ දේශනාවේ මොනවද තියෙන්නේ කියන එක පිළිබඳව අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නේ නැහැ. ඒතෝ ඒක අප වඩපු එකක් නෙමෙයිනේ. අපි දන්නේ නැහැ ඒක මොකද්ද කියන එක. එහෙනම් අපි වඩපු එකක් මොනවාරි තියෙනවා නම් අන්න ඒකට තමයි අපි දැන් සාකච්ඡාව එහෙම නැත්නම් අපේ අවධානම යොමු කරන්නේ. අපට මතකයි ඒ තරුණ කාලේ වඩනකොට මේ සමාධිය පිළිබඳව සෑම ධර්මයක් තුළම දේශනා තියෙන නිසා හැමෝම භාවනා යෝගින් මේ සමාධිය පිළිබඳව කුමක් හෝ කාරණාවක් කතා කරන නිසා අපට අවශ්‍යතාවය තිබුණා මේ සමාධියේ සැබෑ ස්වરૂපය දැනගන්න. මගේ අවබෝධයට ප්‍රත්‍යක්ෂ එක කාරණාවක් තමයි සමාධිය ගැන ගොඩාක් නිර්වචන තිබුණට විවිධ මති මතාන්තර තිබුණට මේ සමාධිය කියන්නේ බොහොම සරල කාරණාවක්. දැන් මම කැළඹුණා. ඇයි කැළඹුණේ? මට සංසුන් වෙන්න බැරි වුණා. එහෙනම් කැළඹෙන්න සිතට සංසුන් භාවයක් තියෙන්න ඕනේ. සංසුන් සිතක්නේ කැළඹෙන්නේ. කැළඹිච්ච සිතේ තවත් කැළඹෙන්න දෙයක් නැහනේ. හොඳට බඩ පිරෙන්න කාපු කෙනෙකුට කෑම අවශ්‍යද නැහැ. එහෙනම් කන්න පුළුවන් කාටද බඩගින්න ඉන්න කෙනාට? බඩගින්න නැති කෙනෙකුට කන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ ලෝකේ කෑම කන හැමෝම බඩගින්න ඉන්න කට්ටිය කියන කපට පෑදෙලි. එහෙනම් සිතක කැළඹිල්ලක් ඇති වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒක සංසුන් සිතක් විය යුතුයි නේද? නිවිච්ච සිතක් තුල තමයි පටිගයක් ඇති වෙන්නේ කැළඹිල්ලක් ඇති වෙන්නේ එහෙනම් සමාධිය කියලා කියන්නේ මොකද්ද සම ආදී ආදියට සම වෙනවා එහෙනම් ආරම්භයට සම වෙනවා එහෙනම් මේ තින වර්තමානයේ කලින් තිබිච්ච தത്വයට නැවත යනවා කියන එක තමයි ආදියට සම වෙනවා ආරම්භයට සම වෙනවා එහෙම නැත්නම් අතීතයට යනවා කියන අර්ථය එහෙනම් මම කැළඹුණා කැළඹුණේ නිවිලා තිබිච්ච නිසා කැළඹිච්ච කෙනෙක් තවත් කැළඹෙන්න පුළුවන් කමක් නැති නිසා එහෙනම් අර කැළඹිච්ච මාව අර කැළඹිච්ච නැහැ කියලා කැළඹෙන්න කලින් තිබිච්ච තැනට ගෙනියන එක තමයි සමාධිය වඩනවා කියලා කියන්නේ. ඒක කායික වශයෙන් කායික චර්යාවෙන් ඇදුවොත් කායික සමාධිය. වේදනාවක් තියෙන හැබැයි වේදනාව එන්න කලින් මානසිකත්වයක් තිබුණානේ වේදනාවක් නැතිකොට අන්න මේ වේදනාව තියෙනකොට අර මානසිකත්වයට යනවා නම් ඒකට කියන වේදනා සමාධිය. নানা ප්‍රකාර ධර්මකාරණා වලින් කැළඹෙනවා කැළඹෙනවා කැළඹෙන ඉවරයක් නැහැ. එහෙනම් මේ කැළඹිල්ල පටන් ගන්න කලින් තිබුණා නේද නිවිච්ච ස්වභාවයක්. අන්න ඒක තමයි ධම්ම සමාධිය. සිතවිලි එනවා එනවා තප්පරයකට 40ක් එනවා ලක්ෂයක් එනවා මිලියනයක් එනවා ඉවරයක් නැහැ. වෙලවල් ගානේ ඇවිදිනවා පොළවල් ගානේ ඇවිදිනවා. සංසාරයේ පෙර මතකයන් එක්ක පොරබදිනවා. හැබැයි මෙච්චර චෛතසික අට කලින් චෛතසික නැති ස්වභාවයක් තිබුණා නේද? සිතවිල්ලක් තියෙනකොට සිතවිල්ලක් එන්න බෑනේ. යමක් හැයෙනකොට කන් දෙකට කාරණා දෙකක් අහන්න පුළුවන් කෙනෙක් ඉන්නවද මේ ලෝකේ? පුතුජන කිසිම කෙනෙක් නැහැ. ඇස් දෙකෙන් කාරණා දෙකක් නරඹන්න පුළුවන් පුතුජන කෙනෙක් ඉන්නවද මේ ලෝකේ? එහෙම කෙනෙක් නැහැ. එහෙනම් මේ ලෝකේ හැම දෙයක්ම එක මොහොතට එකයි සිද්ධ වෙන්නේ. ශ්‍රව්‍ය දුසිය කියලා අපි අහලා තියෙනවා. ශ්‍රව්‍ය කියලා කියන්නේ හැයෙනවා, දුසිය කියන්නේ පේනවා. ඇයෙන එකයි පේන එකයි එක මොහොත වෙන්නේ ඒ ඇයි ඒ ඇයෙන එකේ වේගයේ ධාරිතාව වෙනස්. රූප ගමන් කරන වේගයයි, ශබ්ද ගමන් කරන වේගයයි, තරංග ගමන් කරන වේගයයි, චිත්ත වීති ගමන් කරන වේගයයි අතර ආත්පසින්ම වෙනස්කමක් පවතිනවා. එහෙනම් මම මේ ශබ්ද රූප බලනකොට රූප පේනවා කියන එකයි ශබ්ද පේනවා කියන එකයි දෙක එකට වෙන්නේ දෙක හතර පරතරයක් තියෙනවා වෙනස්කමක් තියෙනවා එහෙනම් මේ චෛතසික හැම දෙයක්ම නිර්මාණය වෙලා නිර්මාණය වෙලා මේ තරම් සංකීර්ණ තත්වයටපත් වෙන්නේ චෛතසික නැතිසිතකනේ සිතවිල්ලක් නැතුව තියෙද්දි තමයි මේ ඔක්කොම අටගත්තේ. එහෙනම් සිතවිල්ලක් නොතිබුණු තැනට යනවා. එහෙම නැත්නම් එතනට සමවදිනවා. ඒ මුල් අවස්ථාවට එහෙම නැත්නම් ඒ අතීතයටපත් වෙනවා නැවත කියන එක තමයි චිත්ත සමාධිය කියලා කියන්නේ. එහෙනම් අපි යම්කිසි අරමුණක ඉන්නවා ඒ අරමුණ කැඩුනා නැවත බිඳුනා නැවත නැවත ඒ අරමුණට යනවා කියලා කියනකොට අරමුණු සමාධිය කියලා කියනවා එහෙම නැත්නම් යම් කිසි දෙයක් වඩනවා. ඒ වඩන දේ කුමක්ද කියලා හරියටම ප්‍රත්‍යක්ෂ කළා. ඒ ප්‍රත්‍යක්ෂ ඥාණය තමන් බවට පත් වෙනවා. ඒකට කියන ධාන සමාධිය කියලා. එහෙම නැත්නම් ධාන සමාපත්තිය කියලා කියනවා. එහෙනම් මේ ලෝකයේ පවතින මේ සමාධිය විවිධාකාර ස්වરૂපයන් ගන්නේ ඒ ඒ පවතින කාරණා මත. කන්තිපාරමිතා වඩන භාවනා යෝගියාට ප්‍රශ්නයක් තියෙනවා. කොච්චර සිල් රැක්කත් වැඩක් නැහැ. මේක කොහෙන් හරි තැනකින් කැඩෙනවා. බලනකොට අදින්නා දාන වෙනවා, කාමයේ සුමිච්ඡාචාර වෙනවා, පානාතිපාතා වෙනවා, උසාවාද වෙනවා, මත්වෙන නිසා සුරාමේරය වෙනවා. හැබැයි මේක කොච්චර 100ෙන් ඇදුවත් මේක හැදෙන්නේ නැහැ. ඒ தත්ත්වයෙන් නවතින්නේ නැහැ. නැවත නැවත මේක කැඩෙනවා. මේ නඩත්තු කරන එක අර වැටුපක් ලබන සේවකයෙක් වාගේ කරන වැඩක් වාගේ Tamanට තේරෙනවා. ඇයි? උදේ හටට අස්සම් කරලා රෑ හට වෙනකම් පඩියක් වෙනුවෙන් වැඩ කරන නඩත්තුවක් කරන වාගේ දැන් වැඩක් නෙමෙයිද මේක වෙලා තියෙන්නේ? ආයතන වලින් කෙලෙස් ඇති වෙන්නේ නැතුව සීය වඩන එක දැන් රස්සාවක් වෙලා නැද්ද අපට? අපි මේක නඩත්තු කරන සම්පූර්ණ වැඩ කරන වැඩකාරයෙක් බවට පත් වෙලා නැද්ද? මෙන්න මේ தත්ත්වය තේරෙනකොට තමයි මේ භාවනා යෝගියාට වැටහෙනවා අපි මේ ඇදුනා ඇදුනා කිව්වට ඒ අවබෝධයට අනුවයි ඇදලා තියෙන්නේ මේ අවබෝධ නොවෙච්ච ටික නොතේරිච්ච ටික තාම ඇදුනාද නැද්ද කියලා නොදන්න ටික මේ ලෝකේ කවදාවත් ඇදිලා නැහැ ඒවා සැඟවිලා නිදන්ගත වෙලා තියෙනවා අවබෝධය ඇති වෙනකොට තේරෙන අනේ මේ ටිකත් ඇදිලා නැහනේ අනේ දෙයනේ මේ ටික කවදාවත් මට තේරුන්නේ නැහැ මෙච්චර අඩුපාඩුත් මේක තුළ තිබිලාද දැන් තේරෙනවා අපේ අඩුපාඩු දුර්වලකම් කොච්චරද කියලා කන්තිපාරමිතා වඩන භාවනා යෝගියාට අසකන දිවනාසය සමසිත කියන ආයතන හය තුලින් එයා මොනතරම් පාණාතිපාත අදින්නා දාන කාමයේ සුමිච්ඡාචාර රැක්කත් එයාට තේරෙනවා මේ හැම දේ තුලින්ම නිවීමක් තාම අට අරන්නේ මම මේ වඩන්නේ නිවනට දෙමෙයිද මොකටද අපි ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩන්නේ රාත් වෙලා නිවීමටපත් වෙන්න. මේ කැළඹිච්ච ස්වභාවයෙන් නිදහස් වෙන්න. හැබැයි මේ භාවනා යෝගයට තේරෙනවා කොච්චර වැඩුවත් ඒ කියන தත්ත්වයට තාම ඇවිල්ලා නැහැ. කෙලස් නැති මානසිකත්වයට තාමපත් වෙලා නැහැ. තාම කෙලස් හැදෙනවා. කෙලස් වලට පාර දෙනවා. එහෙම නැත්නම් ඒක ධර්මානුකූල ගවේෂණය කරලා මැඩපවත්වාගෙන යන එකක්. එහෙමනම් තාම නඩත්තුවක් පමණයි පවතින්නේ. ඒකට හේතුව තමයි අපි මේ සෑම කෙලෙසියක්ම ඇති වෙනකොට ඒ කෙලෙසිය ඇති වෙච්ච දේ දැනගන්නවා. හැබැයි ඒ කෙලෙසිය ඇති වෙන්න කලින් තිබිච්ච ස්වභාවය අපි කවදාවත් දැනගන්න උත්සාහ කරන්නේ හේතුව ඒක අපේ ප්‍රඥාවට ගෝචර නොවන ධර්මතාවයක්. ඒක සමාධි දේශනාවක්. එහෙනම් යම්කිසි භාවනා යෝගියෙක් යම්කිසි දෙයක් දකිනකොට එයාට එකපාරටම රාගික දෙයක් දැක්කාම එයාට හිතෙනවා අනේ බලන්නකො මොනතරම් ලස්සනයිද මේ බඩු මුට්ටු. මේවා ගත්තොත් මං කොනතරම් සන්තෝෂෙන් ජීවත් වෙනවද කියලා අන්න ඒ බඩු බාහිරාදිය පිළිබඳ තෘෂ්ණාවෙන් රාගයක් අට ගන්නවා. කාන්තාවක් දකිනවා එයාගේ වයස ගැන තරුණ්‍ය බව ගැන එයාගේ ඒ අලංකාරය කියන ඒ යම්කිසි දෘෂ්ටියක් අදාගෙන දැන් එයාට රාගයක් තෘෂ්ණාවක් අට ගන්නවා ඇත්තටම රාගය විරාගය කරන එක තමයි වටින්නේ. ඒක 100ෙන් බලලා ඒක නිරෝධ කරන එක තමයි වටින්නේ. හැබැයි ඊට වඩා වටිනවා අර රාගය තෘෂ්ණාව ඇදෙන්න කලින් කලින් තිබිච්ච මානසිකත්වයට 100 පැවතුවාම දැන් මේවා හදන්න නැතුව මතුරුදාන් වුණා නේද? රාගය මත 100 පීඨෙවුවාම රාගය ක්‍රියා විරහිත වෙනවා. හැබැයි ක්‍රියා විරහිත වෙච්ච රාගයක් තියෙනවද නැද්ද? එහෙම එකක් තියෙනවා. අපි දැක්ක තෘෂ්ණාව කටගත්තා. තෘෂ්ණාව අටගත්ත බව දැනගෙන සිහිය පැවතුවා. තෘෂ්ණාව ක්‍රියා විරහිත වුණා. හැබැයි ක්‍රියා විරහිත වෙච්ච තෘෂ්ණාවක් පවතිනවා. ඒක කොහොමද කියලා කිව්වාම තුවාලයක් අටගත්තා. ලේ ගැලුවා අරි කැක්කුමයි. තුවාලේ සනීප වුණා. හැබැයි දැන් තුවාලයක් නෑ. හැබැයි තුවාලේ තිබිච්ච සලකුණ තියෙනවා. ඒ කැලල තියෙනවා. අන්න ඒ වගේ ප්‍රශ්නයක්. කැලලට බෙහෙත් බඳිනවද? කැලලට කැක්කුමයි කියලා කෑ ගන්නවද මොකවත් කරන්නේ ඒක සාමාන්‍ය කයක් වාගේ නමුත් එතන තුවාලයක් තිබුණයි කියන මතකයකොත් එතන තුවාලයක් තිබිලා දුක් කියලා ඒ සංවේගයකුත් අපට තියෙනවා ඒක දකින දකින හැම මොහොතෙම තුවාලේ මතක් වෙනවා හැබැයි වේදනාවක් නෑ තුවාලෙට බේත් බඳින්න ඇයි තුවාලේ කියන ඒ ඒක තුලෙන් අට ගන්නව ප්‍රතිඵල නෑ රසවන ප්‍රතිඵලේ නැහැ, කැක්කුම ප්‍රතිඵලේ නැහැ, ලේ ගලන ප්‍රතිඵලේ නැහැ, වේදනාව අට ගන්න ප්‍රතිඵලේ නැහැ. ඒ තුලින් අපි ඇතිවෙන මානසික විඩාව කියන ප්‍රතිඵලේ නැහැ. නමුත් තුවාලේ කැළල පවතිනවා. එහෙනම් දැක්කාම රාගය ඇති වුණා. ඒ දැක්කාම ඇති වෙන රාගයට සිහිය පැවතුවාම ඒක මැඩ පැවතෙනවා. ඒ නිසා කර්මයක්ට ගන්නෑ. නමුත් ක්‍රියා විරහිත වෙච්ච රාගය දැන් නැද්ද? විරාගය කියන්නේ රාගයේම එක තවත් ස්වરૂපයක් තමයි ප්‍රතිඵල නොදෙන අතන ප්‍රතිඵල දෙන මෙතන ප්‍රතිඵල නොදෙන. නමුත් රාගය තියෙනවා. අර ප්‍රතිඵලයේ විතර පාලනයක් යටතටපත් වෙලා තියෙනවා. මෙන්න මේ කාරණාව භාවනා යෝගියාට තේරෙනකොට මේ සිල් රකින භාවනා යෝගී ඔක්කොම කම්පා වෙනවා. මෙච්චර කාලය සිල් රැක්කා රැක්කා කියලා අසකන දිව නාසය සමසිතත් එක්ක අපි ජීවිත කාලෙම පොරබැද්දා. ජීවිත කාලය පුරාම මේ ඇහෙන් අපේ කෙලෙස් නිරෝධ කළා, කනෙන් කෙලෙස් නිරෝධ කළා, වචන වලින් කෙලෙස් නිරෝධ කළා, අපේ චර්යාවෙන් කෙලෙස් නිරෝධ කළා, සිතිවිලි වලින් සම්මා සතිය වැඩුවා. හැබැයි මේ එකකින්වත් කෙලෙස් නිරෝධ කරලා නැහැ. තියෙන කෙලෙස් වලින් අට ගන්නා වූ ඵලය තමයි අපි පාලනය කරලා තියෙන්නේ. කෙලෙස් ඇති නොවන ස්වභාවයකට පත් කර ගැනීම තමයි මේ පුරුදු කරලා තියෙන්නේ. කෙලෙස් මොකවත් වෙලා නැහැ. ඒ රාගය තියෙනවා ප්‍රතිඵල නොදෙන විරාගය වශයෙන්. ද්වේෂය පවතිනවා ප්‍රතිඵල නොදෙන අද්වේෂයේ වශයෙන්. මෝහය පවතිනවා සීයත් එක්ක තියෙන නිසා ඒ මෝහය නැති ස්වභාවයෙන් අමෝහයක් වශයෙන් පවතිනවා පලි ගැනීම තියෙනවා සිහිය පවතින නිසා ප්‍රතිඵල නැහැ. ඒ නිසා ඒ මෛත්‍රිය කරුණාව කියන නමින් සැඟවිලා තියෙනවා. මෙන්න මේ කාරණාව වැටහුණාම දැන් මේ භාවනාව භාවනා යෝගියා සීලය වඩන භාවනා යෝගියා කියන තැනෙන් සමාධිය වඩන භාවනා යෝගියා බවට පත් වෙනවා. එයා දැන් සමාධිය වඩනවායි කියලා අලුතෙන් මොකවත් කරන්නේ අර සීලේ කිසිම සීලයක් රකින්නේ එයා රකින්නේ මොකද සිල් කැඩෙන මොහොතේ කැඩෙන්න කලින් තිබිච්ච එකටපත් වෙනවාපත් වෙච්ච ගමන් අර සීලය අතුරුදාන් වෙනවා. එයා සිල් රකින්නේ සිල් නිරෝධගාමිනී කරනවා. නිරෝධගාමිනී පටිපදාව දැන් එයා මනසින් පුරුදු පුහුණු කරනවා. අන්න මේ අවබෝධය ඇසින් එයා පුරුදු කරනවා. රාගයෙන් යමක් දැක්ක ගමන් දකින්න කලින් තිබිච්ච සිතට සමවැදුනා. අන්න සිත නිරෝධ වුණා. රාගය අතුරුදාන් වුණා. මොකවත් කළේ නැහැ. නැතු වුණා. එනනම් මේ සිත තුළ ඇති වෙන කෙලෙස් වලට අපි පාර නොදිය යුතුයි. සිත අර කෙලෙස් ඇති වෙන්න කලින් තිබිච්ච මානසිකත්වයට පත් වෙනකොට අර තියෙන කෙලෙස් වලට අපි ඝට්ටනයක් ඇති කරලා නැහැ 100ක් පවත්තලා නැහැ කිසිම වෑයමක් කරලා නැහැ ඒකේ පීඩලත් නැහැ මෙච්චර කාලයක් අපි වෑයම් කළා මොනවද රාගය දැක්කාම ඒ රාගත් එක්ක මත් වුණා සමහර කාන්තාවෝ දැක්කාම අවුරුදු දෙක තුනක ඒ කාන්තාව හොළුවේ ඉන්නවා පදිංචි වෙලා ගෙවල් අදාගෙන ඒ ගෙවල් වල නඩත්තු වෙගෙන ඉන්නවා. ඇයි ඔළුවෙන් යන්නෙම නැහැ. අපිට මතකයි අපි පැවිදි වෙලා අවුරුදු 10 12 15 වෙලා අපේ ජීවිතවල තාම පෙරමාගම ගිහිල්ලා නැහැ නේද? අපගේ පළවෙනි පෙම්වතිය ගිහිල්ලත් නැහැ නේද? ඔර සම්බන්ධයක් තිබුණාම ඒකාන්තාව තාම ගිහිල්ලත් නැහැ නේද? එහෙනම් කසාද ප්‍රඳපු කෙනක් ගිහිල්ලා නැහැ. පෙම්වතිය ගිහිල්ලත් නැහැ. හොර සම්බන්ධය ගිහිල්ලත් නැහැ. එහෙනම් මේ රාගික දේවල් ගිහිල්ලා නැත්තේ ඒවා තාම නඩත්තු වෙන නිසා නෙමෙයිද? ගෙවල් දොරවල් අමතක වෙලා නැහැ. යානවාන අමතක වෙලා නැහැ. අපි හම්බ කරපු දේපල වල වටිනාකම් අමතක වෙලත් නැහැ. එහෙනම් ලෝභය තාම ඔළුවෙන් ගිහිල්ලත් නැහැ නේද? කොච්චර භාවනා යෝගිය උදකලා වෙටියත් අපට වෙච්ච අතුරුකම් අපට වෙච්ච රැවටිල්ල අපට වෙච්ච අසාධාරණකම් තාම ඔළුවෙන් ගිහිල්ලා නැහැ කියලා කියන්නේ තාම द्वේෂය ඔළුවෙන් ගිහිල්ලා නැහැ. ඒක තාම නඩත් වෙනවා. මෙන්න මේ භාවනා යෝගියන්ට මේ කාරණා වැටහෙනවා. මෙච්චර කාලයක් මම රාග ද්වේෂ මෝහ වෛරත් එක්ක ගැටුණා ගැටුණා ගැටුණා ජීවිත කාලෙම අවුරුදු ගාණක් ගැටුණා දැන් එයා ගැටීමේ අන්තයෙන් නිදාස් වෙලා දැන් අලුත් කතාවක් පටන් අරන් තිනා මොකද්ද ඇලීමේ අන්තය රාගය ඇති වුණාම රාගයට කලින් ගැටුණා වින්දනය කරන්න ගැටුණා අනන්ත අප්‍රමාණ උප්‍රවටි දාලා ඒවා වින්දනය වින්දනය කරන ක්‍රමවේද සකස් කළා දැන් ඒ මේකක් නඩත්තු කරන්න දැන් රාගයේ එන බව දැනගෙන 100න් ඉන්නවා. දැන් එයා ඇලෙනවා. එයා ඒවා උපාදානය කරනවා දන්නේම නැතුව කෙලෙස් නැති මට්ටමින්. එහෙනම් ගැටීම ප්‍රශ්නයක් නම් ඇලීම ප්‍රශ්නයක් නොවෙන්නේ කොහොමද? වෑයම් කරපු ප්‍රශ්නයක් නම් පීඨන එකත් ප්‍රශ්නයක් නෙමෙයිද? පීඨා සිටීමත් වෑයමකම තවත් ස්වરૂපයක් නේද? දැන් මේ කතන්දරේ මේ භාවනා යෝගින්ට තේරෙනවා. එහෙනම් අපි රාගය ඇති වෙන බව දැනගෙන 100න් හිටියාම රාගයෙන් විරෝධ වෙනවා. එහෙම නැත්නම් ප්‍රතිඵල නැති වෙනවා. නමුත් රාගය නැති වෙන්නේ රාගය පවතිනවා. හේතුව අපි මේ 100 පවත්න්නේ වාලේ උඩ නෙමෙයි. අපි වෙන අරමුණක නෙමෙයි. ඒ ඇතිවෙච්ච රාගය උඩ. එහෙනම් රාගය තමයි වර්ණේ පීචලා ඉන්නේ රාගයේ පීචලා ඉන්න තාක්කල් 100 පවතින අවුරුදු කීයක්ද එතකන් ඒ 100ත් එක්ක රාගයත් පවතිනවා එහෙනම් වෑයම් කරන භාවනා යෝගියා දැන් පීචලා ඉන්න භාවනා යෝගියෙක් වෙලා මෙන්න මේ කාරණාව මේ තාපසයාට තේරෙනකොට තාපසයා කම්පා වෙනවා එහෙනම් මෙච්චර කාලයක් මම වෑයම් කරන එකයි පීඨන එකයි විතරනේ කරලා තියෙන්නේ ඇලීමයි ගැටීමයිනේ වඩලා තියෙන ඒ කාලේ ගැටුණා මේ කාලේ හැලුණා ඒ කාලේ වෑයම් කළා ලබා ගන්න පිනවන්න පංචකාමයන් වෙනුවෙන් වෑයම් කළා. දැන් වෑයම් කරන්නේ දැන් ඒක මත පීචලා ඉන්න පුරුදු කරනවා. ප්‍රශ්නේ විසඳිලා නැහැ. ප්‍රශ්නේ ස්වභාවය වෙනස් වෙලා තිනවා. එදා ගැටුණා, කෙලෙස් ඇති වුණා, අද හැලුණා, කෙලෙස් නැවතුණා. නමුත් ඒකට හේතු වෙච්ච හේතුව තාම නිරෝධගාමිනීත්වය තුළින් පවතිනවා. පොළු තියෙනවා කාටවත් ගන්න යන්නේ කඩු තියෙනවා කොටන්න යන්නේ නමුත් පොල්ලයි කඩුවයි ළඟ තියෙනවා. එහෙනම් කවදාරි දවසක ප්‍රශ්න ඇති වුණොත් මේකෙන් අනතුරු වෙන්න පුළුවන්. හැබැයි දැන් අනතුරු නැහැ කියන ප්‍රශ්නේ විතරයි තියෙන්නේ. නමුත් පොල්ලයි කඩුවයි නැති වුණා කියන ප්‍රශ්නේ තාම නිරෝධ වෙලා නැහැ. අඟුලිමාල රාත් වුණා. අඟුලිමාල මේ ඇලීම ගැටීම දෙකම නැවතුවා. නමුත් අපි තාම ගැටීම විතරයි නවත්තලා තින්නේ. ඇලීම නවත්තලා නැහැ. එහෙනම් අඟුලිමාල මහරහතන් වහන්සේ තුල තිබිච්ච දක්ෂකම, ඒ පරිපූර්ණත්වයේ ස්වභාවය තාම අපි තුල ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. තාම අපි කෙලෙස් වල ක්‍රියාකාරී ස්වභාවය නිරෝධ කළාට කෙලෙස් වලින් ඇතිවෙන ප්‍රතිඵලය නැවතුවාට තාම කෙලෙස් ටික නැවතිලා නැහැ. තාම ඒ සැබෑ මානසික ඒකත් අපිට ඉනි වෙලා නැහැ. තාම කෙලෙස් එක්ක තමයි ජීවත් වෙන්නේ. ප්‍රතිඵල නොදෙන කෙලෙස් එක්ක. උණුසුමෙන් තේබනවා උණුසුමෙන් තේ බොන නිසා හරි අමාරුයි බොන්න පොඩ පොඩ බොන්නේ අයි උගුර උගුර බොන්නේ එකපාරට බොන්න බෑ උගුර පිච්චෙනවා දිව පිච්චෙනවා තවත් කෙනෙක් ඉන්නවා බීගෙන බීගෙන යනවා ඇයි නිවිච්ච තේ එකක් සීතල වෙච්ච තේ එකක් කිසිම රසණයක් නැහැ හැබැයි මෙයා නිවිච්ච තේ කියලා ඒකත් එක්ක විශාල පරිශ්‍රමයක් දරනවා බොන්න මෙයා නිවිච්ච තේ කියලා සන්තෝෂෙන් ඉක්මනට බොනවා හැබැයි දෙන්නම මෙයා ගැටි ගැටි බොනවා මෙයා ඇලි ඇලි බොනවා හැබැයි දෙන්නම තේ බොන දෙන්නේ නෙමෙයිද දෙන්නම තේ බොන එක නවත්තලා නෑ. එයා මේ අමාරු ක්‍රමයට තේ බොනවා. මෙයා පාසු ක්‍රමයට තේ බොනවා. හැබැයි පාසයෙන් බිව්වත් අමාරුවෙන් බිව්වත් දෙන්නම තේ බොනවා කියන එක ඇයි මේ දෙන්නටම තේරෙන්නේ නැත්තේ? කෙලස් එක ගැටි ගැටි ඉන්න මිනිසයා කෙලස් එක ගැටීමේ අන්තේ ඉන්නවා. කෙලස් එක 100න් ඇලි ඇලි ඉන්න මිනිසයා ඇලීමේ අන්තේ ඉන්නවා. තාම අන්තගාමි වෙලා ඉන්නේ. තාම rahat වෙලා නැහැ. තාම වැඩේ නතර වෙලා නැහැ. තාම විමුක්තියටපත් වෙලා නැහැ කියනක ඇයි මේ අපි දෙදෙනාටම තේරුම් ගන්න අපෝසත්ුනේ ප්‍රඥාවේ මදිකමක් කියලා තේරෙන්නේ නැද්ද? එහෙනම් මේ සමාධිය කියලා කියන්නේ මොකද්ද? දිට්ටි දිට්ටිමත්ය කියලා දැක්කා දැක්කා පමණයි කියලා නවත්තන්න නැතුව ඒක නිසා සීය පොතලා දැක්කා දැක්කා පමණයි කියන එක දැක්කා දැක්ක දේ නඩත්තු කරනවා කියලා දැන් අලුත් එකක් වඩනවා නම් ඒක තථාගතයන් වහන්සේගේ පණිවිඩය වෙන්නේ කොහමද? දැක්කා දැක්ක නිසා ගැටුණා. ඒ නිසා එයා භවගාමී වුණා. භාග්‍යතුන්සේ කියනවා දැක්කාම ගැටෙන්න එපා. දැක්කා දැක්ක පමණයි කියලා හිතන්න. දැක්කනම් දැක්කා පමණයි කියන්න කියන්නෙම දැක්ක තැනම ඒක ඉවර වෙන්න ඕනේ නේද? දැක්කද එතනම නැති වෙන්න ඕනේ නේද? දැක්කද එතනම අමතක වෙන්න ඕනේ නේද? එහෙනම් මාසකනම් මේක ඔළුවේ දුවන්නේ කොහමද? මාස ගණන් මතක තියාගෙන දුක් විඳින්නේ ඇයි? සමහර කට්ටිය අපට බැනපුවා. සමහර කට්ටිය ඇසිරින් රටාවල් ඔළුවේ තියාගෙන දකින දකින මොහොතේ සිහි කරගෙන අපි වෛරය පානවා නම්, ද්වේෂය ඇති කරගන්නවා නම්, පටිනවා නම්, එහෙනම් මේ ගැටෙන හැම මොහොතෙම දැක්කා දැක්කා පමණයි නෙමෙයි දැක්කා දැක්ක දේ නඩත්තු කරනවා කියලා අලුත් එකක් වඩලා නේද? එහෙනම් දැක්ක දේ නිතර මතක් වෙනවා නම් ඒක මතකෙන් යන්නේ නැත්නම් ඒක මාස ගාණක් ඒක අපිත් එක්ක නඩත්තු වෙනවා නම් එයා දැක්ක දේ දැක්කපමණයි නෙමෙයි දැක්ක දේ අසීමිතව අරගෙන යනවා නඩත්තු කරනවා එහෙනම් අර කමඨාණයෙන් පිටගියින් එහෙනම් අපි මේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ අපේ ඇසෙන් අපි සමාධිය වඩනවායි කියලා කිව්වට අපි සමාධිය වඩලා නැහැ. අපි මේ නඩත්තුවක් කරලා තියෙන්නේ. එහෙනම් සමාධිය කියන්නේ මොකද්ද? කෙලෙස් ඇති වෙන හැම මොහොතෙම ඇති කලින් ස්වභාවයට ඒ දැක්ක දේපත් කරන්නට ඕනේ. එතකොටයි ඒක නිරෝධ වෙලා යන්නේ. බිඳුවට යන්නේ නොදැක්කා කියන මානසිකත්වයට එන්නේ. එහෙනම් දැක්කා කියන මානසිකත්වයේ තියෙනවා නම් ඒක මත 100 තිබීම තුළින් ඒ දැකපු දේ මතක මේකේ රැඳෙනවා නම් තාම නොදක්කා කියන තැනට ඇවිල්ලා නැහැ. සමාධිය කියන තැනට ඇවිල්ලා නැහැ. තාම ඉන්නේ සීලය කියන தත්වයෙන්. එහෙනම් අපි රාගයක් දැක්කාම රාගය දැක්කාම රාගය ඇති වුණා කෙලෙස් ඇති වුණා තෘෂ්ණාව ඇති වුණා එහෙනම් නිකලස් වෙලාවේ විරාගය වෙලාවේ තිබිච්ච මානසිකත්වයටපත් වුණාම එයා දැක්ක දේ තුළින් සමාධිය වඩනවා ඇයෙන හැම දෙයක් තුළම මේ දෝෂේ තියෙනවා. ඇයෙන හැම කාරණාවක් තුළම අපි කැළඹෙනවා, කම්පා වෙනවා, ලෝභ දේශ මොහ ඇති වෙනවා, වෛරය පරිගැනීම ඇති වෙනවා. ඒ ඇයෙන්න කලින් තිබිච්ච මානසිකත්වයට සිතපත් කළාම අරව ඇහිලත් නැහැ. ඒ නිසා කිසිම ආපදාවක් ඇති වෙලත් නැහැ. දැන් එයා ඇසීම තුළින් සමාධිය වඩනවා යමක් කතා කරන්න ඉතනවා කතා කරන්න කලින් මොකවත් හිතුන් නෑ නේද? අන්න ඒ தත්ත්වෙට සිත පැවතුවාම කට හැරෙන්නෙම නෑ. ඇයි කතා කරන්න මේ ලෝකෙ මොකවත් නෑ. ඒම කලාතුරකින් කතා කරත් සම්මාවට ගැලපෙන ඒ සම්මා වාචාවට ගැලපෙන එකක් කතා කරනවා මිසක් වෙන මොකවත් කතා කරන්නේ නෑ. දැන් වාචික සමාධිය ඇති වෙලා නැද්ද? එහෙනම් කන්ති පාරමිතාව වඩන මේ භාවනා යෝගියා දැනගන්නවා මේ කාය සමාධිය කියලා එකක් දේශනා කරනවා වේදනා සමාධිය කියලා එකක් දේශනා කරනවා ධම්ම සමාධිය චිත්ත සම්මා සමාධිය කියලා එකක් දේශනා කරනවා මට සම්මා සමාධියට වඩා දැන් සමාධිය හයක් කියන මොකද්ද දිට්ඨි සමාධිය මං වඩන්නට ඕනේ දකින්න හැම දේ තුළින්ම දකින්න කලින් තිබිච්ච මානසිකත්වයෙන් දකින්න දිට්ඨි සමාධිය වඩනවායි කියලා අන්න මේ භාවනා යෝගියා අලුත් සමාධියක් මේ ලෝකේ දකිනවා අලුත් සමාධියක් නෙමෙයි සලායතන සමාධිය කියලා මේ සමාධිය මේ ලෝකේ පටන් ගන්නත් කලින් ඉඳලා ආයතන පටන් ගන්නකොටම පටන් ගත්ත සමාධියක් එහෙනම් අපි තුල දික්ටි සමාධිය නෑ නේද? ඒක පුතුජන මිනිස්සු දන්නවා. අර භික්ෂුව බලන්නකෝ මාත්‍යා මාව කන්නවාගේ බලනවායි කියලා. එයා කියන ඒ කාලේවා බඳින්න කලින් පළවෙනි දවසේ දැක්ක වෙලාව ඔයාවත් මං කන්නවාගේ තමයි බලාගෙන හිටියේ. බැඳලා අවුරුදු දෙකක් තුනක් විතර පුගියාට පස්සේ තමයි මට ඒ රාගය අඩු වෙලා දැන් කන්නවාගේ බලන්නේ. යුතුයකම් වාක්‍යයෙන් කරගෙන ජීවත් වෙන්න වාගේ බලන්නේ. අරාඳුර තලුතෙන්නේ බලන්නේ. එයාටත් කන්නවාගේ හිතෙනවා. ඇයි රාගයේ තියෙන හැමෝටම එහෙම තමයි. එහෙනම් අපි යමෙක් දෙයා බලනකොට ඒ මිනිස්යාට පේනවා අපේ දික්ටි සමාධිය නැහැ, ඇස සංවර නැහැ. ඔරෙන් බලනවා ඒ බලන්නේ රාගෙන් කියලා මිනිස්සු දන්නවා. ඔරෙන් බලනවා ඒ බලන්නේ තෘෂ්ණාවෙන් ඒ මිනිස්සු ඒක දන්නවා. බලන්නේ විශාල වශයෙන් වේදනාවෙන් ඒ නිසා ඒගොල්ලෝ දන්නවා අපි දුකෙන් බලන්නේ කියලා. බලනකොට මේ මිනිස්සු දන්නා මේ වෛරයෙන් බලන්නේ. එහෙනම් අපි බලන ඒ දර්ශනය තුලින් ඒ මිනිස්සු දන්නවා පරිගැනීමේ මේ බලන්නේ කියලා. එහෙනම් අපි රවනකොට අපි දන්නේ මිනිස්සු දන්නවා මේ රවනවා द्वේෂයෙන් බලන්නේ. ඒ කියන්නේ දික්ටි සමාධිය නෑ. අපි බලන්නේ ලෝභයෙන්. ඇයි අරවා ඇස් දුවන හැමතැනම මේකත් හොඳයි, හරකත් හොඳයි, මේකත් ලස්සන. අරක කීයද දන්නේ නැහැ. මේක කීයටද ගත්තේ, කොහෙද ගත්තේ? ඒක ගෙවීමේ ක්‍රමයට ගන්න පුළුවන්ද දන්නේ මේක ගන්නකොට මේ වගේ පරණේවා තියෙනවද දන්නේ අයින් කරපුවා. ඒ වචන වලින්, ඒ දකින දැක්මෙන්, එයා ගැස් දුවන දිවිල්ලෙන් මිනිස්සු දකින්නේ නැද්ද? තාම මේ දික්ටි සමාධිය නැහැ කියලා බඹයක් විතර ඉදිරියේ බලනවා නම් ඊට වඩා බලන්නේ නැත්නම් Tamange එවනල්ලෙන් එයාට කිසිම දෙයක් නර අරඹන් නැත්තම් වත්තක් ළඟින් යනකොට වත්ත ඇතුලේ තියෙන අඹගස්සල ගෙඩි දිහා දැකලා කෙලාලන් නැත්තම් මිනිස්සු දන්නවා අනේ මේ භික්ෂුව වටපිට බලන්නේ කිසිම කෙනෙක් දිහා බලන්නේ නැහැ අනවශ්‍ය දේවල් නරඹන්නේ නැහැ මොනම සද්ද ඇහුණත් ඒ සද්දයට ප්‍රතිචාර දක්වන්නේ දිට්ටි සමාධිය වඩපෝ සමාධිය වඩන භාවනා යෝගියෙක් තිසරණේ සරණ යන ආර්ය ශ්‍රාවකයෙක් කියලා ලෝකයා දැනගෙන සාදු කියන්නේ නැද්ද හැබැයි අද අද අපේ වීදියේ යනකොට කිසිම කෙනෙක් සාදු කියන්නේ දන්නව අර දැක්ක නේද යනකොට ඔරෙන් බැලුවා. තාම සමාධිය වැඩිලා නැහැ. දිට්ටි සමාධිය නැහැ. මේ දැක්කේ රාගෙන්, මේ දැක්කේ ලෙන්ගතුකමෙන්, මේ දැක්කේ සෙනෙහසෙන්, මේ දැක්කේ වෛරයෙන් කියලා මිනිස්සු දන්නවා. දිට්ටි සමාධිය අපිට වඩන්න අමතක වෙච්ච පාරමිතාවන් තුන්තරා බෝධියකින් එකක් පතනවා නම් අපි බෝධිසත්වයෝ කියලා අපට සැක නැතුව අපිට විශ්වාස නම් සෑම බෝධිසත්වෙක්ම මේ දික්ටි සමාධිය වඩන්නට ඕනේ. මේ බඹයක් විතර උසට ප්‍රමාණයට වඩා බලන්න එපා. වටපිට බලන්න එපා. ඇතුළු ගම්මානයට යනකොට වටපිට නරඹ නරඹ යන්න එපා. ඉකිබිකි ගාලා කෑගාගෙන යන්න එපා. වටපිට බල බල කතා කර කර යන්න එපා. අතපය හොල්ල හොල්ල විසිකර කර යන්න එපා කියලා තථාගතයන් වහන්සේ මේ සේකියා දැම්මා නෙමෙයි. කාය සමාධිය, සෝත සමාධිය, දික්ටි සමාධිය, ජීවා සමාධිය, සම්මා සමාධිය කියන මේ සමාධියට කමට මට නෙමෙයිද දීලා තියෙන්නේ. එහෙනම් සම්මා සම්බුදු පියාණන් වහන්සේට වැරදිලා නැහැ. උන්වහන්සේ දීපු දේ තේරුම් ගන්න ඒ සංවර සීලය තුලින් සමාධියක් දේශනා කරා කියලා තේරුම් ගන්න ප්‍රඥාව නැතුව අපි අනුවණකමින් අපි කටයුතු කළා. ඒවා නොසලකා හැරියා. ඒ සෑම සේකියාවක්ම සුළු කොට සැලකුවා. අපිටයි වැරදුනේ. තථාගතයන් වහන්සේලාට මේ ලෝකේ කවදාවත් වැරදිලා නැහැ. උන්වහන්සේලා නිවැරදි දේ තමන්ගේ ආයුෂ් කල්ප ඉවර වෙන්න කලින් දේශනා කළා ලෝක සත්‍යයට අනුකම්පාවෙන් අද ඒ තථාගතයන් වහන්සේගේ පාරමිතාවට අනුකම්පාවෙන් උන්වහන්සේගේ මහා කරුණාවට අනුකම්පාවෙන් අපි දසසිල් රකින්නට ඕනේ. පබ්බජ්ජා දසසීලය තුල තියෙන සම්මා සමාධිය දකින්නට ඕනේ. සේකිය ඇත්තපා හරියට රකින්නට ඕනේ. අපට තියෙන 227 ඒ භික්ෂු සීලය අපි රකින්නට ඕනේ. පාතිමොක්ෂයට සාදුකාර දීලා ඒවා හරියට පිළිපදින්නට ඕනේ. තථාගතයන් වහන්සේට මොකවත් වැරදිලා නැහැ. වැරදෙන තරම් වැරදිලා තියෙන අපේ අවිද්‍යාවට අපේ මෝඩකමට එහෙනම් අද ඉඳලා අපි තුති සරණේ යන්න ඕනේ තුනුරුවන් සරණ යන්න ඕනේ අපට වැරදිච්ච හැම වැරද්දක්ම අපි අදා ගන්නට ඕනේ එහෙනම් මේ මොහොතේ ඉඳලාම වටපිට බලන්න එපා කියලා කියන්නේ සිරිනරමනරම අතුරු ගම්මානෙට යන්න එපා සිරිනරමනරම වීදියේ ගමන් කරන්න එපා කියලා කියන්නේ මේ දික්ටි සමාධිය වඩන්න කියලා එහෙනම් මේ කන්ති පාරමිතා වඩන මේ ලෝක සත්‍යයට කන්තිය වඩන සෑම දෙයක්ම කර්මානුරූපී ඉවසන මේ භාවනා යෝගින් සියලෝම දෙනා අද ඉඳලා දික්ටි සමාධිය වඩන්නට ඕනේ. දික්ටි සමාධිය සරණං ගච්ඡාමි කියලා මේ ඇසේ සමාධිය අද ඉඳලා 100ෙන් වඩන්නට ඕනේ. මේ භාවනා යෝගියාට තේරෙනවා අනේ අනවශ්‍ය දේවල් ආන්න එපා. ඒ මිත්‍යා දේවල් අවුම්කම් දෙන්න එපා. අනුන්ගේ කතන්දර වලට ශ්‍රවණය කරන්න එපා. එහෙනම් අසත්පුරුෂ දේවල්, ලෞකික දේවල්, අනාර්ය දේවල් ශ්‍රවණය කරන්න එපා. නැත්ත ගීත වාදිත කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ ශ්‍රෝත සමාධිය වඩන්න නෙමෙයිද? සම්මා සමාධිය වැඩෙන්නේ සම්මා දේවල් ශ්‍රවණය කළාම හොඳට බණ කමටන් ආන්න, අවවාද අනුශාසන ආන්න කනට යමක් ඇහෙනවා නම් ඒ හැම එකක්ම තථාගත වචන වෙන්නට ඕනේ නිවනට ගැළපෙන දේවල් වෙන්නට ඕනේ නිවනට ගැළපෙන කමඨාන් දේශනා වෙන්නට ඕනේ ශ්‍රී සද්ධර්මයේ වෙන්නට ඕනේ එහෙම වුණොත් තමයි සෝත සමාධිය හැදෙන්නේ එහෙනම් ඇයෙන ශබ්ද වලින් ශබ්ද සමාධිය වඩන්නට මේ මොහොතේ ඉඳලාම අපි නිවැරදි දේවල් ආන්නට ඕනේ ඇයෙන කිසිම දෙයකින් කැළඹෙන්නේ නැහැ ඇයෙන දේවල් නිසා අපි දන්නවා ඇයෙන්න කලින් තිබිච්ච නිවිච්ච දෙයට සමවැදිලා මේ මේ ඇහිච්ච අත්තරිනවා සම්මා දෙයක් ආගෙන ඒ තුලින් තවත් අවබෝධයක් වැඩි කරගෙන නිවීමට තවත් කටයුතු කරගන්නවා මේ විදියට අපේ ජීවිත කාලය පුරාවටම අපි සෝත සමාධිය වඩන්නට ඕනේ. අපි ශබ්ද සමාධිය වඩන්නට ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ශබ්දවල වලට සවන් දෙන්න එපා. ඒ ස්වර වලට වින්දනය කරන්න එපා. ඒ මීරි කටහඬවල් විඳින්න යන්න එපා. ඒවා වලට මත් වෙන්න යන්න එපා. එහෙනම් ශබ්ද කාමයේ පිනෝපු නිසා ශබ්ද සමාධිය නැති වුණා නේද? සෝත සමාධිය අයිමි වුණා නේද? එහෙනම් මේ මොහොතේ ඉඳලා අපි නැච්චගීත වාදිත අරියට ආරසා කරමු. මේ මොහොතේ ඉඳලා ශබ්දේ නිසා තියෙන වින්දනයෙන් අපි නිදහස් වෙමු. සෑම තප්පරයක් ගානේ ඇසීමෙන් සමාධිය වඩමු. එහෙනම් මේ තප්පරේ ඉඳලා අපි හැමෝම කන්ති පාර්මිතාව තුලින් ශබ්ද සමාධිය ප්‍රගුණ කරන්නට ඕනේ. තවත් සමාධියක් තියෙනවා. අපි කියනවා ආවලානම් අරි වාචාලයි කට තියෙන පළියට හැමදේම කියනවා. පස්සේ පත්තක් පත් කඩේ එලලා වඳ වෙන සමාව ඉල්ලනවා. මොකටද වාචාලකමට එක එක ඒවා කියන්න ගියේ? එකට මොකටද මිනිසුන්ට නිନ୍ଦා අපහාස කරන්න ගියේ? ඒ නිසා නේද මේ වැඳ වැඳ සමාව ගන්නෙ? ප්‍රසිද්ධියේ ලැජ්ජාවට නින්දාවට පත් කරන්නේ. Tamange භික්ෂු භාවයට මොනතරම් කෙලෙසයක් ඇති කරගන්නවද කියලා මේ හැම මොහොතෙම අපි දකින්නේ මේ ඒ සම්මා වාචාව තුළ තියෙන අසංවරභාවය නිසා සම්මා වාචාව නැති නිසා ඇතිවෙච්ච ඒ සමාධියේ දෝෂ නේද? එහෙනම් සම්මා සමාධිය අපිට ඒ වචනය තුළ ඇති වෙන්නට ඕනේ. එහෙනම් වචන සමාධිය මේ මොහොතේ ඉඳලා ප්‍රගුණ කරන්නට ඕනේ. ගොඩාක් ශ්‍රවණය කරන්න, අඩුවෙන් කතා කරන්න කියලා අවවාද අපි අහලා නැද්ද? එහෙනම් සම්මා සෝතය ගොඩාක් ශ්‍රවණය කරනවා. සද්ධර්මයේ සෑහෙන ශ්‍රවණය කරනවා. හැබැයි කතා කරන්නේ දවසටම වචන දෙක තුනයි. එහෙනම් ඒ වචන තුනත් හොඳට කල්පනා කරලා කතා කරනවා. මේ විදිහට අපේ ජීවිත කාලය පුරාවටම අපි සම්මා වචනය වඩනවා. ඒ විතරක් නෙමෙයි වචන සමාධිය ප්‍රගුණ කරනවා. තියෙනවා අපේ වචනවල මොනතරම් දෝෂ තියෙනවද අපේ සහෝදර භික්ෂුවට මේ වරෙන් කියලා අපි කතා කරලා නැද්ද උඹට මෙච්චර මේ වෙල මානකම කරලා තේරෙන්නේ නැද්ද කියලා කතා කරන්නේ නැද්ද එන්න යන්න කියලා කතා කරන්නේ නැද්ද කෑම කෑවේ නැද්ද කියලා ආන්නේ නැද්ද බත් ඉතුරු වෙලා තියෙනවද කියලා ආන්නේ නැද්ද කෝ දානේ කියන වචනේ නැහනේ වැළඳුවාද කියන වචනේ නැහනේ ඔබ වහන්සේ උන්වහන්සේ කියන වචන නැහනේ වැඩියද උන්වහන්සේ වැඩ ඉන්නවද මේ සංවර වචන නැහනේ එහෙනම් අපි තුල මේ අසංවර වචන ඇති වෙන්නේ වචන සමාධිය නැති නිසා නේද? සම්මා වාචාව අපි වඩපු නැති නිසා නේද? වචනවල ඉවසීම නැති නිසා නේද? කෝ වචනවල කන්තිය නැහැ. එහෙනම් වචනවල සමාධිය නැහැ. එහෙනම් මේ භාවනා යෝගියාට තේරෙනවා මගේ වචන හැම එකක්ම ලෞකික වචන මම කතා කරන්නේ ගී වචන මේ සිවුර දාගෙන පැවිද්දක් මට ලැබිලා තිබුණාට මානකමේ වැඩිටිභාවයන් මට ලැබිලා තිබුණාට අවුරුද්දෙන් අවුරුද්දටම වයසට ගියාට තාම මං ගත කරන්නේ ගී ජීවිතයක්. මම ගීයක් නඩත්තු කිරීමක් කරන්නේ හැමදාම හැම මොහොතම මම ගීයේගේ මානසිකත්වයෙන් ජීවත් වෙන්නේ. මේ තප්පරෙන් පස්සේම වෙන්න බෑ. සම්මා වාචාව වඩන්නට ඕනේ. වචන සමාධිය වඩන්නට ඕනේ. එහෙනම් සම්මා වාචා සමාධිය හදේ ඉඳලා කමඨාණක් වශයෙන් වඩන්නට ඕනේ. එහෙනම් එහෙම වඩන්න පුළුවන් අපේ වචනය බොහොම පෑදිලි වෙනවා. අපේ වචනය බොහොම සංවර වෙනවා. අපේ වචනය තුළ ඒ සීලය මිනිස්සු දකිනවා. එහෙනම් අද ඉඳලා වචනවල අපි සම්මා වාචාව තුළින් ඒ සමාධිය තුළින් වචන අසුරවන්න ඕනේ. පරිස්සමෙන් කතා කරන්න, විවේකයෙන් කතා කරන්න, හොඳට වෙලාව අරගෙන කල්පනා කරලා නිවැරදි දේ පමණක් කතා කරන්න. මෙන්න මේ විදිහට මේ කමඨාන වඩන භාවනා යෝගියාට තේරෙන යනවා අනේ මං කලබලයි බඩමුට්ටු පෙරලගෙන යනවා පොඩ්ඩක් කැළඹෙන්න බෑ බඩමුට්ටු අරගෙන මං යන්න හදනවා ටික වෙලාවකින් නිවුනාම ආයේ බඩමුට්ටු ටික තියාගෙන මෙතනම ඉන්න හදනවා ආයි මොනවාර කියලා නින්දා කළාම ආයි කල්පනා කරනවා මෙතනින් ටික දවසකින් යනවා අවශ්‍ය දේවල් ඔක්කොම ආගෙන යනවා අවශ්‍ය දේවල් ඔක්කොම අරගෙන දැන් වඩන්න පුළුවන් කියන තත්ත්වය ඇති වුනාම එක තප්පරයක් මෙතන ඉන්නෑ මම යනවා කොයි කායික සමාධිය ඒ ක්‍රියාවේ සමාධිය ඇති වෙලා නැහනේ හතන්ට ගිහිල්ලත් මීට වඩා දේවල් ලැබුණාම එතනම බඩමුට්ටු අරගෙන යනවා යනවද? එතනින් යන තැනකත් මීට වඩා දේවල් ලැබුණාම එතනිනුත් බඩමුට්ටු අරගෙන යනවද? එහෙනම් මේ අයිකුණ්ඨකේ වාගේ හැම තැනම කූඩාරම් ගාගෙන පොට්ටනිය කරේ එල්ලාගෙන හැම තැනම ඇවිද ඇවිද ඉන්නවා. එක තැනකවත් නවතින්නේ එක තැනකවත් නවතින්නේ මානසිකත්වය ඇදිලා නැහැ. හැම තැනම ඇවිද ඇවිද ඉන්නවා අඩුව හදන්නේ. දැන් එයා ගත කරන්නේ සංචාරක ජීවිතයක් මාන ජීවිතයක් නෙමෙයි. එයා අර පිටරටින් එන මිනිස්සු ඇවිද ඇවිද සිරිනර්ම නර්ම ජීවිත කාලෙම රස්තියාදු කටු ගගා ඉන්නා වාගේ මානකම රස්තියාදු ගන්න ජීවිතයක් වෙලා නැද්ද? එයා මානකම කරන්නේ රස්තියාදු ගන්නවා. එයා පැවිදි ජීවිතය ගත කරන්නේ එයා සංචාර ජීවිතයක් ගත කරනවා. මෙන්න මෙන්න මේ අඩුව තේරුම් ගත්තාම මේ භාවනා යෝගියා තේරුම් ගන්නවා. මම සංචාරයක් නොවෙනවා. එහෙනම් මං කවදාවත් වීදිවල ඇවිද ඇවිද රස්තියාදු ගන්න කෙනෙක් නොවෙනවා. එහෙනම් මං හදේ ඉඳලා මේ කමට ආවන හරියටම ලැබුණා මම යන්නේ නැහැ හේතුව මෙතනින් තරංග හරියට ලැබුණයි කියලා කියන්නේ මේක ලැබෙන්න සුදුසු තැන ලෝකෙම මෙතන නම් වඩන්න සුදුසු තැනක් මේකමයි නිවෙන්න සුදුසු තැනක් මේකමයි එහෙනම් ලෝකේ කොතනකවත් ලැබිච්ච නැති දේ මෙතන ලැබුණා නම් එහෙනම් නිවෙන තැනත් මෙතනමයි රාත් වෙන තැනත් මෙතනමයි එහෙනම් මේ හැම එකක්ම කමටහන් යන්න තරම් කලකිරෙන්නේ ඉන්න තරම් කලකිරෙන්නේ මේ අයගේ සෑම ප්‍රශ්නයක් නිසාම මට වෛරය ඇති වෙන්නේ ද්වේෂය ඇති වෙන්නේ පරිගැනීම ඇති වෙන්නේ මගේ අඩුපාඩු මේ තරම් මතුවෙන්නේ එහෙනම් මේ තරම් අඩුපාඩු තේරුම් ගන්න මේතනමයි සුදුසු මගේ දුර්වලකම් තේරුම් ගන්න මේතනමයි සුදුසු අදන්න සුදුසු තැනත් මේකමයි කියලා ප්‍රඥාවෙන් දැකගෙන රාත් වෙනකන් යන්නේ නැහැ අන්න එයා කායික සංවරය හදනවා ඒ වගේම වායාම සමාධිය වඩනවා එහෙනම් අපේ චර්යාව කියන සමාධිය දැන් වඩන්නට ඕනේ මේ මොහොතේ ඉඳලා අපේ ඇසිරීම රටාවල් වල තියෙන සංවරය හදන්නට ඕනේ කිසිම මොහතක කිසිම කෙනෙකුට අපේ චර්යාවෙන් අකටයුත්තක් නොවෙන්නට වග බලා ගන්නට ඕනේ. මේ මොහොතේ ඉඳලා අපේ ඇසිරීම අපේ සම්මා වායාමයට සමාන වෙන්න ඕනේ. අපේ ඇසිරීම සීලයට එකඟ වෙන්න ඕනේ. නිර්වාණයට ගැළපෙන විදිහට ජීවත් වෙන්න අද ඉඳලා අපි අදිස්ථාන කරන්නට ඕනේ. එහෙනම් මේ මොහොතේ ඉඳලා අපගේ වීරිය, අපගේ කායික සංවර සමාධිය හදන්නටයි. එහෙනම් මේ තප්පරේ ඉඳලා අපේ අඩුපාඩු හදන්නට ඕනේ. මේ මොහොතේ ඉඳලා අපේ තැම්පත් භාවය තුළ අපි සිහිය පවත්වන්නට ඕනේ. කලබල වෙනකොට කලබල නොවෙන්න මොහතකට කලින් අපේ තිබිච්ච සංවරභාවයට සමවදිනවා. කලබලභාවය අතුරුදාම් කරනවා. යන්න හිතෙනවා. යන්න හිතෙන්න කලින් ඉන්න හිතුණා නේද? එතනට සමවදිනවා. යන්න හිතෙච්ච මානසිකත්වය අයිමි කරගන්නවා. නැවත යථා තත්ත්වයටපත් වෙනවා. මේ විදිහට කායේන වාචා සංවරෝ සාදු කියලා හැම මොහොතෙම සාදු කියනවා. පැයෙන් පැයට කායේන වාචා සංවරෝ සමාධි සාදු කියලා සීලස සාදු කියනවා හැම මොහොතෙම වචනේ සංවරය හදනවා කයේ සංවරය හදනවා දිට්ඨියේ සංවරය හදනවා සෝතේ සංවරය හදනවා දිට්ඨියේ සමාධිය වඩනවා සෝතේ සමාධිය වඩනවා ඒ වගේ වචනේ සමාධිය හදනවා ක්‍රියාවේ සමාධිය හදනවා මේ විදිහට ආයතනෙන් ආයතනෙන් සමාධිය හදනකොට ආයතනෙන් ආයතනෙ සම්මා කරනකොට අපේ කන්ති පාරමිතාව මේ ආකාරයට දවස ගාන දිනු කරනකොට දන්නේම නැත සෝ සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් වෙන්නේ නැද්ද? දන්නේම නැතුව කෙලෙස් නිරෝධ වෙලා රාහත් වෙලා ඉපදීම නැවතෙන්නේ නැද්ද? අපිත් මහරහතන් වහන්සේලාගේ ඒ සංගණනෙට ඇතුල් වෙච්ච උත්තරීතර ඒ ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නේ නැද්ද? එහෙනම් අද ඉඳලා මේ පාරමිතා වඩන්න, අද ඉඳලා මේ කමඨානේ සරණ යන්න, අද ඉඳලා ආයතන හයේම සලායතන සමාධි වඩන්න